තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ අන්තිම කොටස් වල තියෙන ධම්මානුපස්සනා කොටස් වල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ දේශනාවක්. අපි කලින් අන්තිමට ගෙන ආපු වීඩියෝ එකේ සම්මා සතිය ගැන තමයි කතා කරේ. ඉතින් අද අපි සම්මා සමාධිය ගැන කතා කරන්නේ. ඉතින් මේ සම්මා සතිය ගැන කතා කරද්දී අද බොහෝ දෙනා කෑ ගහනවා. මේ සතිය වුරුදු කරගෙන එක මේ සතිමත් වීම කියන එක මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන එක වැරදි එකක්. ඕකේ සම්මා සතිය නෑ කියලා. අපි මේක පටන් ගන්නකොටම සම්මා සතියනවා නම් මෙච්චර තටමන්න ඕනි නැහැ නිවන් දකින්න. සම්මා සතිය කියන එකට එයා වටේ එක්රැස් වෙන්න ඕනි. සතිය වටේ එක්රැස් වෙන්න ඕනේ. තව ගුණධර්ම අසීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒවා මේ පටන් ගන්නකොටම එනවා නම් මේ භාවනාවට අඩිය තියෙනකොටම හැම කෙනාම නිවන් දැකලා තියෙයි. එහෙම තියෙන්නේ නැහැ. මම නිතරම සාමාන්‍යයෙන් කියන උපමාවක් තමයි අපිට විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්න ඕනි වුණොත් අපිට ඕනි ඒකට යන්න පුළුවන් වෙන්නේ උසස් පෙළින් පස්සේ. හැබැයි අපිට එකපාරටම ළමයෙකුට උසස් පෙළට යන්න බෑනේ පැනගෙන. එයා මේ හෝඩියේ බාලාංශ පන්තියේ ඉඳලම යන්න ඕනි. එතකොට බාලාංශ පන්තියේ හෝඩිය පන්තියේ අපිට මොනවද උගන්වන්නේ? අපිට උගන්වන්නේ කුරුටු අඳින්න, බලි රූප අඳින්න, බෝල අඳින්න, ඉරි කැලි අඳින්න අපිට ඕවා කියලා දෙන්නේ හෝඩියේ පන්තියේදී. හැබැයි කවදාවත් උසස් පෙළ විභාගයකට මුණ දෙන්න මේ බලිකුරුටු මේ බෝල මේ කුරුටු ගානේම මේ ඉරිකැලිය වැදගත් වෙනවද අපිට ඒවයින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන්න උසස් පෙළ විභාගයට ලියන්න කිසිම වැදගත්කමක් නැහැ හැබැයි ඒක නැතුව උසස් පෙළට යන්නත් බෑ ඒ බලිකුරුට්ට ඇඳලා ඒ රවුම් බෝල ඇඳලා ඉරිකෑලි ගහලා ඒවයින් තමයි ළමෙක්ගේ මනස හෙමින් ගොඩනගන්නේ උසස් පෙළ විභාගය දක්වා යන්නේ ඒ නිසා කිසිම ළමයෙකුට ඕඩියට යන්නේ නැතුව උසස් පෙළට පැනගෙන යන්න බෑ. අතනින් තමයි පටන් ගන්න. එතකොට අන්න ඒ වගේ දෙයක් මේක. මේ සතිමත් වෙනවා කියන එක මේ වර්තමාණයට අවදි වෙන්න උත්සාහ කරනවා කියන එක මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක පටන් ගන්නකොටම සම්මා සතිය එන්නේ ඉතින් හුදු තියරිය විතක් විතරක් ගැන හිතලා කතා කරනකොට ඔය පැටලැවිලි එනවා. ප්‍රායෝගිකව මේක පුහුණුවේ යෙදිච්ච කෙනෙකුට තේරෙනවා මේක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් එහෙම ක්‍රමානුකූලව සම්මා සතිය දක්වා ආවහම තමයි සමාධිය සම්මා සමාධියක් දක්වා අරගෙන යන්න පුළුවන් වෙන්නේ. සමාධිය ඕන තරම් මේ ලෝකේ තියෙන්න පුළුවන් සමත ක්‍රම. ඒක සම්මා සමාධිය දක්වා එන එක ඒ ඒ පට ඒ පට ඇරලා ඒක ඒ නිවැරදි ට්‍රැක් එකට ගන්න ක්‍රමය කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් නමුත් භාග්‍යතුන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ සම්මා සමාධිය ගැන මෙහෙම විස්තරව කිව්වත් අදටත් බොහෝ දෙනෙක් පුරාතනයේ ඉඳලා හිතන් ඉන්නේ භාවනාව කියපු ගමන් හැමෝගෙම ඔළුවට යන්නේ සමාධිය. සමතය. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් තිබුණ සමාධියක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ පහදා දීපු සමාධියක් තියෙනවා. අපි මෙන්න මේ දෙකේ වෙනස හඳුන ගන්න. නමුත් බහුතරය අදටත් සම්මා සමාධිය කියලා හිතාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නත් කලින් තිබිච්ච සමාධිය තමයි. ඒ නිසා මේ වෙනස හඳුන ගන්නවා කියන එක මේක තේරුම් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා අපි මේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නත් කලින් තිබුණු සමත සමාධියයි භාග්‍යතුන් වහන්සේ පහළ වුණාට පස්සේ මේ අඩු ලුහුඩුකම් හදලා අපිට කියලා දීපු සමාධිය අතර වෙනස හඳුනා ගන්න නම් අපිට සිද්ධ වෙනවා සමත සමාධිය කියන්නේ මොකක්ද සහ විපස්සනා සමාධිය කියන්නේ මොකක්ද කියන මේ දෙක අතර වෙනස දැනගන්න. භාවනාව දියුණු කරගන්න කැමති නිවන පිණිස යන්න කැමති ඕනම කෙනෙකුට මේක දැනගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නුනේ මේ සමත සමාධි කියන එක. නැත්තම් ධ්‍යාන සමාධි කියන එක ලෝකේ කවදත් තිබුණා. ඒකට භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනි නෑ. සමත සමාධි, ධ්‍යාන සමාධි කවදත් ලෝකේ තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී මේ ධ්‍යාන වලින් ධ්‍යාන 1 2 3 කියලා ඔහම වර්ග තියෙනවා. එකෙන් පළවෙනි ධ්‍යානය භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද කියලා පොතපත ඇසුරු කරන අය දන්නවා ඇති. ඒක කියන්නේ අකුසලයෙන් වෙන්ව විවේකයේ ඇසුරු කරමින් විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාගතා සහිත මේ අංග වලින් යුක්ත ඒ අංග සහිතව උපන් මානසිකත්වයක් තමයි මේ ප්‍රථම ධානය කියන්නේ කියලා. එතකොට මෙතනදී අකුසල ධර්මයන්ගෙන් මනස වෙන් වෙලා තියෙන්න ඕනේ විවේකයේ ඇසුරු කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සවිතක්ක සවිචාර කියන මේ අංග සහිත ප්‍රථම ධානය මනස අපේ මනසේ හටගන්නේ. ඉතින් අපි මේ පතපොතේ තියෙන මේ අංග ටික ගැන මෙහෙම නිකම්ම ඉගෙන ගත්තට මේක හුදු දැනුමක් තිබුණාට මේක ගැන හරියට මොකක්ද මෙතන මේ වෙන්නේ කියලා දන්නේ නැති කෙනෙකුට මේක නිකන් මැජික් එකක් වගේ තමයි සාමාන්‍යයෙන් දැනෙන්නේ. නමුත් මේකේ තියෙන මේ ධාන අංග වගේම ධානසිතේ හටගන්න අංග වගේම ඒකට සාපේක්ෂව ඒ අංගවලට සාපේක්ෂව මේ ප්‍රථම ධානසිත උපදිනකොට ප්‍රහීන වෙන අංග ටිකකුත් තියෙනවා. ප්‍රහාණය වෙලා යන ටිකකුත් තියෙනවා. ඉතින් මේක දන්නේ නැති කෙනෙක් මෙතනට ආවට පස්සේ එයා හිතන්න ඉඩකඩ තියනවා කියනවා. රහත් වුණා කියලාවත් හිතන්න ඉඩකඩ තියනවා. මොකද්ද මේ උනේ කියලා දන්නේ නැති නිසා. ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට මේ භාවනා කරලා මේ වගේ පුංචි පුංචි කියන්නත් බෑ කාම ලෝකයේත් එක බලපුවාම මේ වගේ මානසිකත්වයකට ආවහම ගොඩක් අය මම මාර්ගඵල ලැබුවා. මම රහත් වුණා කියාගෙන කෑකොස්සම් ගහන්නේ මේක රැවටෙන ඉඩකඩ තියෙන තැනක් ඇත්තටම. මෙතෙන්දි කොහොම වෙතත් මේ ධානාංග පහ සාක්ෂාත් කරද්දී ලොකු සහනයක් දැනෙනවා. මෙන්න මේ සහනය නිසා තමයි ගොඩාක් අය මෙතනදී රැවටෙන්නේ මම මෙහෙම මෙහෙම මාර්ගඵලයක් ලැබුවා කියලා. ඉතින් අපි මේ විතක්ක ਵਿਚාර කියන මේ අංග ප්‍රථම ධානය සිතේ හට ගන්නකොට මේ හැම අංගයක් හරහාම සිද්ධ වෙන එක එක කෘත්‍යයන් තියෙනවා. ඒ ඒ ඒ කෘත්‍ය විදිහට තමයි අපි ගන්නේ. ඒ අංග ටික සාක්ෂාත් වෙනකොට ප්‍රහීන වෙන අංග ටිකක් තියෙනවා. මේ අංග එක එක අංගයක් හරහා තමයි මේ ප්‍රහීන වෙන අංග ටික සිද්ධ වෙන්නේ. වෙන මොනවත් නෙමෙයි පංච නීවරණ ධර්ම තමයි යට යටපත් වෙන්නේ. ප්‍රහීන වෙනවා කියන්නේ මේ ස්ථිර ප්‍රහීන වෙනවා නෙමෙයි. යටපත් වෙනවා. යට කරගෙන තමයි ඉන්නේ මේ ධානාංග පහ විසින් පංච නීවරණ ධර්ම. නීවරණ ධර්ම පහ යට කරගෙන ඉන්නවා. මොනවාද එතකොට දැන් නීවරණවල නීවරණ ධර්ම තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලානේ මෙතනින් කාමච්ඡන්ද නීවරණය යට කරන්නේ අර මේ ධානාංග වලින් තියෙන ඒකාගතා චෛතසිකෙන්. ඒකාගතා කියන ධානාංගයෙන් තමයි කාමච්ඡන්දය කියන නීවරණය යට කරගෙන තියෙන්නේ. එතකොට දෙවණියට තියෙන ව්‍යාපාද නීවරණය යට කරන්නේ ප්‍රීතිය කියන ධානාංගයෙන්. ඊට පස්සේ තීන මිද්දේ කියන නිදිමත සහිත මේ නීවරණ ධර්මයේ යටපත් කරගෙන ඉන්නේ සුඛය කියන ධානාංගයෙන්. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය හිතේ විසිරීම කියන මේ නීවරණය යටපත් කරගෙන ඉන්නේ විතක්කය කියන ධානාංගයෙන් විචිකිච්ඡාව කියන නීවරණය යට කරන්නේ ਵਿਚාරය කියන ධානාංගයෙන්. එතකොට මේ නීවරණ ධර්මනේ දැන් පරිඋත් ทาน කෙලස් විදිහටනේ අපි ගන්න මේ නීවරණ ධර්ම. එතකොට කාම වස්තු අතහැරලා කාමය අතහැරලා වීතික්කම කෙලෙස් අයින් කරලා ආපු යෝගාවචරයෙකුගේ මනස ඊළඟට හටගන්න කෙලෙස් ටික තමයි පරිඋත් ทาน කෙලෙස් කියලා කියන්නේ. ඒකෙන් තමයි බැටකන්නේ. අපි ඒ ගැන කලින් කතා කරලා තියෙනවා. මේ පරිඋට්ටාන කෙලෙස්. ඒ කියන්නේ මේ නීවරණ ධර්ම යටපත් කරනා නම් රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනි කියන එක තමයි භාගතුන් වහන්සේ කියන්නේ. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ පරයන්කේදී හුස්ම නැත්තම් පිම්බීම හැකිලිම නැතිනම් සක්මනේදී සක්මන් භාවනාව විදිහට මේ ගන්නේ රූපයක් අපි ඉස්සරහෙන් තියාගන්නේ රූප කර්මස්ථානයක්. ඒකත් එක්ක හිත නැවත නැවත පැවැත්වීමේදී තමයි පවත්වනකොට තමයි මේ නීවරණ ධර්ම ටික කාමච්ඡන්දාදී නීවරණ ධර්ම වලට මනසේ හටගන්න ඉඩක් නැතුව යනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගතා කියන මේ අංග ටික මනසේ හට ගන්න පටන් ගන්නවා අපි නැවත නැවත අරමුණක් පරිශීලනය කරන්න පටන් ගන්නකොට මෙන්න මේ විදිහට මේ ධාන අංග විසින් නීවරණ ධර්ම යට කරගෙන ඉන්න මානසිකත්වයක් යට කරගෙන ඉන්න තත්වයකට තමයි අපි ප්‍රථම ධානය කියලා කියන්නේ. යම් කිසි වෙලාවක මේ ධානාංග ටික එහෙම හැල හැප්පෙන්න ගත්තොත් නීවරණ ටික ආයෙ උඩ එනවා. ඒතකොට ප්‍රථම ධානය ඉවරයි. ওই විදිහට මේ නීවරණයකට මතුවෙන්න ඉඩ දෙන්නේ නැතුව මේ ධානාංග පහ නැවත නැවත මනසේ පවත්ව ගන්න මනසේ වශියක් හදා ගන්න ඕනේ. ඒකට අපි කියන්නේ ධාන වශී කරනවා කියලා. නැවත නැවත යාට එතකොට පැයක් දෙකක් යාට අදිෂ්ඨාන කරලා හිතන කාලයක් මනස මෙහෙම පවත්ව ගන්න පුළුවන්. ඕවම තමයි අපි සමත ධාන හදාගන්නේ. සමත ධාන උපද්දවා ගන්න ප්‍රථම ධානය. එතකොට මේක කොහොමද විපස්සනාවේදී එන්නේ? දැන් මේ අපි සමත කොටස ගැනනේ සමත සමාධිය ගැනනේ කතා කළේ. ඒතර විපස්සනා සමාධියේදී මේක කොහොමද සිද්ධ වෙන්නේ? අපි සාමාන්‍යයෙන් යෝගාචරයට උපදෙස් දෙනවා පරයන්කයකට ගිහාම මූල කර්මස්ථානයේ විදියට හුස්ම තෝරගන්න. ඕන දැන් අපි හුස්ම ගනිමුකෝ උදාහරණයකට. දැන් යෝගාවචරයා මේ ආස්වාස ප්‍රසවාස අරමුණට අවධානය දෙද්දී මේ හුස්ම වදින තැනක් දැනෙන්න ගන්නවා යෝගාවචරයෙකුට. ඒක උඩු තොලේ වෙන්න පුළුවන්, නාසය අග වෙන්න පුළුවන්, නහය මැද වෙන්න පුළුවන්, නහය කෙලවර වෙන්න පුළුවන්, කොහේ හරි ওই වදින තැනක් යෝගාවචරයට හොයාගන්න පුළුවන් වෙනවා. අපි ඒ වදින තැනට කියන්නේ කායද්්වාරය. කයෙහිනේ වදින්නේ. ඒ ස්පර්ශ වෙන තැනක් තියෙනවා. එතන වැදෙනකොට මේ හුස්ම එතන වැදෙනකොට යෝගියාට දැනෙන දැනීම් ටිකක් තියෙනවා. හුස්මේ උඩු තොලේ හෝ නාසයේ අග හෝ නාසයේ මැද හරියේ හුස්ම වදිනකොට කායද්්වාරයේ ස්පර්ශ වෙනකොට යෝගාවචරයාට දැනෙන දැනීම් ටිකක් තියෙනවා. එතකොට සමත පැත්තට බර යෝගාවචරයෙක් නම් සමතයට හිත යන යෝගාවචරයෙක් නම් එයාගේ මනස මේ කියන හුස්ම රැල්ල ගැන විතරයි එයාගේ මනස පවතින්නේ. එයා ආස නිකම්ම හුස්ම දිහා බලන් ඉන්න විතරයි. වායෝ ධාතුව දිහා බලන් ඉන්න විතරයි එයා ආස එයා කැමති එයාගේ හිත ඇදෙන්නේ පැත්තට විස්තර ඒ කියන්නේ දැනෙන දේවල් බලන්න එයාට කැමැත්තක් කියන්නේ නැහැ. සමහරට හිතෙන්නේ නැහැ. සමහරට පේන්නේත් නැහැ. අර කාය අද්්වාරයේ නාසය අග වදිනකොට දැනෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික එයාට පෙනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. දැනෙන්නේ නැහැ. හිතන්න හිතෙන්නේත් නැහැ එයාට. ඒවා දැනෙන්නේ නැහැ වගේ තමයි නිකම්ම හුස්ම රැල්ලට අවධානය යනවා විතරයි සමතයට බර මනසක් තියෙන යෝගාචරයක් නම්. එතකොට දැන් මෙතන අරමුණක් තියෙනවා. අරමුණ තමයි හුස්ම. ద్వාරයක් තියෙනවා. ඒ තමයි නාසයාගේ උඩුතල ඒකට කියන කායද්්වාරය. එයින් නිපන් මේ දෙන්නගේ ස්පර්ශයෙන් නිපන් උපදින දැනීම් ටිකක් තියෙනවා. එතකොට විපස්සනාවට හිත බර කෙනෙකුට සමහර විට අරමුණ දැනෙන්නත් පුළුවන්. ద్వාරය වදින තැන දැනෙන්නත් පුළුවන්. එයින් උපදින දැනීම් ටික දැනෙන්නත් පුළුවන්. සමහර විට මේ තුනෙන් දෙකක් දැනෙන්නත් පුළුවන්. විපස්සනාවට බර කෙනෙකුට සමතේදී හුස්ම විතරයි එයාට දැනෙන්නේ. හුදු හුස්ම විතරයි දැනෙන්නේ. ඒ හුස්ම දිගේ එයාගේ හිත කිඳා බසින්න පටන් ගන්නවා. හුස්මේ හිත ගිලෙන්න පටන් ගන්නවා. හුස්මේ හිත කිමිදෙන්න පටන් ගන්නවා. ඉතින් සමත සමාධියට අරමුණ විතරයි හේතු වෙන්නේ. සමත සමාධිය උපද්දව ගන්න උපනිශ්‍රේ වෙන්නේ උදව්වක් වෙන්නේ අරමුණ විතරයි. හුස්ම කියන අරමුණ විතරයි. හැබැයි විපස්සනාවේදී මේ ඔක්කොම අරමුණු වෙන්න පුළුවන්. හුස්ම කියන අරමුණ අරමුණක් වෙන්නත් පුළුවන්. හුස්ම වදින කායද්්වාරය නැත්නම් නාසයේ යගත් එයාට අරමුණු වෙනවා. එයින් උපදින දැනීම් ටිකත් එයාට අරමුණු වෙනවා. එතකොට දැන් මෙතන මේ විතක්කය කියලා කියන්නේ ධානාංගවල විතක්කය කියලා කියන්නේ නැවත නැවත හිත අරමුණට අරන් යන එක. නැවත නැවත හිත අරමුණට නංවන එක. ඒ නැවත නැවත හිත අරමුණ අරමුණු කරන එක. ඒ කියන්නේ හුස්ම නම් හුස්මට නැවත නැවත හිත ගේනවා. මේක සමතේ තියෙන දෙයක් විතක්කය කියන එක. එතකොට විපස්සනාවටත් අරමුණක් තෝරගන්න ඕනි. ඉතින් විපස්සනාවට කියන්නේ ඕනෙම දෙයක් අරමුණු කරන්න පුළුවන් කියලා ඕනම දෙයක් අරමුණු කරන්න පුළුවන් කියලා කියපු පළියට එන එන එන එන එන එන අරමුණ දිගේ ඔහේ බල බලා බල බලා ගියාට මනස වැඩෙන දිගු ගමනක් යන්න බෑ. ඒ නිසා මේ සමතය කියලා දෙන එකෙන් උදව්වක් විදිහට අපි ගන්නවා ප්‍රකට අරමුණ තමයි තෝරගන්නේ විපස්සනාවේදී. කයට හිත ගත්තාම ප්‍රකට අරමුණ තෝරගන්නවා. ඒ ප්‍රකට අරමුණ තමයි මූල කර්මස්ථානයේ විදිහට තියාගන්නේ. විපස්සනාවේදී ඕන අරමුණක් විපස්සනා කරන්න පුළුවන් කියලා එන එන අරමුණ පස්සේ දුවන්නේ නැහැ. එතකොට මනසේ යම්කිසි ඒකාග්‍රතාවයක් හැදෙන්නේ නැහැ. යම් ඒකාග්‍ර බවක් විපස්සනාවටත් අවශ්‍යයි. අන්න ඒ අපි ප්‍රකට අරමුණක් තෝරගන්නවා. අන්නේ ප්‍රකට අරමුණට නැවත නැවත හිත අරගෙන යනවා. නැවත නැවතේ ප්‍රකට අරමුණට හිත නංවන්න ඕනේ. නැවත නැවතේ ප්‍රකට අරමුණ අරමුණු කරන්න ඕනේ. මේ විදිහට අරමුණට හිත අරගෙන යන්න පුළුවන් නම් හිත යනවා නම් ඒ අරමුණට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන් නම් පුළුවන් වෙනවා නම් ඒ අරමුණ ඒ යෝගාවචරයට දැනෙන්න ගන්නවා. ඕකට තමයි විතක්ක කියලා කියන්නේ. විපස්සනාවේදීත් ඔය විතක්ක කියන එක ওই විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. එයාගේ මනසට තව ශබ්ද සිතුවිලි වේදනාදී අරමුණු දැනෙන්න පුළුවන් මේ හැම අරමුණක් අස්සෙම එයාට හුස්ම පේන්න ගන්නවා අර ශබ්ද වේදනා සිතුවිලි ඒවා නැති වෙනකම් බලන් හිටියට කවදාවත් ඒවා වෙන්නේ නැහැ ඒවා එකක් ඉවරනකොට එකක් එනවා එතකොට මෙතනදි කරන්නේ ඒ ශබ්ද තියෙද්දිත් ඒ අල්ලපනල්ලෙත් ඒ අතරෙත් මේ අපි තෝරගත්තු ප්‍රකට මූල මූලික අරමුණට හිත අරන් යන එක තමයි අපි විතක්කය කියලා කියලා කියන්නේ ඉතින් අපි යෝගාචරයට උපදෙස් දෙන්නේ හිත ශබ්දයකට ගියත්, සිතුවිල්ලකට ගියත්, වේදනාවකට ගියත් ඒවා අරමුණක් විතරයි. ඒක සිතුවිල්ලක් විතරයි, ඒක ශබ්දයක් විතරයි, ඒක වේදනාවක් විතරයි කියලා මෙනෙහි කරලා අපි නැවත නැවත හිත අර මූල කර්මස්ථානයට අරන් එනවා. ඔහොම මූල කර්මස්ථානයේ ටිකක් වෙලා හිත අල්ලලා හිටින්න පුරුදුනාට පස්සේ යෝගියා අනිත් දේවල් වලින් මේ මූලික අරමුණ වෙන් කරලා දැනගන්න පුළුවන් වෙනවා යෝගී යෝගාවචරයට වෙන් කරලා හඳුන ගන්න පුළුවන් මේක සිතුවිල්ලක් නෙමෙයි මේක ශබ්දයක් නෙමෙයි මේක වේදනාවක් නෙමෙයි මේක වෙන එකක් නෙමෙයි මේ හුස්මමයි කියලා යෝගාවචරයට වෙන් කරලා හඳුන ගන්න පුළුවන් ඒ වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ හුස්මේ විශේෂිත ලක්ෂණයට පේන්න ගන්නවා ශබ්දේ නැති සිතිවිලි වල නැති වේදනාවේ නැති විශේෂිත ලක්ෂණ යාට හුස්මේ පේන්න ගන්නවා. ඒ නිසා තමයි යාට මේ හුස්ම අනිත් දේවල් වලින් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඕකට කියන්නේ ਵਿਚාරය. ධානාංගවල දෙවෙනි එක තමයි ਵਿਚාරය. එතකොට තමයි අරමුණේ රහ දැනෙන්න පටන් ගන්න යෝගාවචරයට. අරමුණේ විස්තර දැනෙන්න පටන් ගන්නවා. ඒක තිබුණොත් ඇත්තටම විතක්කයටත් ලොකු හයියක් එනවා. මේ අරමුණේ විස්තර බලනකොට විතක්කය කියන්නේ අරමුණට හිත නංවන එකනේ. ඒකට නැවත නැවත නිකන් ඔටෝමැටිකලි වගේ හිත අරමුණේම රැඳෙන්න බලනවා. ආයේ එයාට පිටපනින්න ලොකුවට උදව්වක් එන්නේ නැහැ. මොකද එන්න එන්න එයාට මේ අරමුණේ අලුත් අලුත් තොරතුරු පේන්න ගන්නවා. එතකොට තමයි හිත ශබ්ද වේදනා සිතුවිලි වලට පිට යන්න වෙලාවක් නැතු වෙනවා. මොකද එයාට දැන් රහක් ඇවිල්ලා තියෙන්නේ මේ හුස්ම අරමුණේ. මූලික අරමුණේ. එයාට තොරතුරු පේන්න පටන් ගන්නවා. ධර්ම ඕජාව කියන එක වැඩියෙන් දැනෙන්න පටන් ගන්නකොට හිතට වෙන ඒවායේ රහ බලන්න වෙලාවක් එන්නේ නැහැ. එතකොට හිත අරමුණේම කාන්දමක් වගේ රැඳෙන්න පටන් ගන්නවා. විතක්කයයි ਵਿਚාරයයි නිසා මේක වෙනවා. ඉතින් මූල කර්මස්ථානයේ හුස්මේ හිත හිත පිහිටනවා ටිකක් වෙලා. ඒ නිසා තමයි අපි යෝගාවචරයන්ට කියන්නේ හුස්ම පෙනෙනවද කියලා බලන්න ආස්වාස ප්‍රස්වාස විදියට මෙනෙහි කරන්න. ඒ ආස්වාස ප්‍රස්වාස විදියට අරමුණ මෙනෙහි කරන එකට තමයි අපි කියන්නේ විතක්කය කියලා. විතක්කයට තමයි මේ මෙනෙහි කරනවා කියලා නමක් දාලා තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා. ওই විදියට මෙනෙහි කරනකොට හුස්ම ටික වෙලාවක් හිත රැඳෙනකොට අපි කියනවා හරි දැන් හුස්ම පේනවා නම් හුස්මට මනසින් ලං වෙලා බලන්න හුස්මේ මොනවද දැනෙන්නේ කියලා බලන්න කියලා අපි කියනවා. දැනෙන්නේ මොනවද කියලා බලන එක තමයි මේ ਵਿਚාරයට තමයි මේ අනුග්‍රහය කරන්නේ. හුස්මේ තොරතුරු හොයන්නේ. හුස්මේ මොනවද දැනෙන්නේ කියලා බලන්න කියලා අපි කියනවා. එතකොට මේ අරමුණේම හිත කාන්දමක් වගේ රැඳෙන්න පටන් ගන්නවා, බැඳෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට සාර්ථක වෙනකොට ටික ටික ටික ටික හිතට ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. එතකොට අරමුණේ හැම පැත්තක්ම විනිවිද මේ යෝගාවචරයට දකින්න පුළුවන් වෙන නිසා හිතට ප්‍රීතියක් එනවා ප්‍රමෝදයක් එනවා සතුටක් එන්න පටන් ගන්නවා ප්‍රීතිය කියන ධානාංගයේ විදියට තමයි හට ගන්න පටන් ගන්නෙ. අන්න ඒ හිතේ ඇතිවෙන ප්‍රීතිය නිසා මේ මට්ටමට එනකොට යෝගාවචරයට ගොඩක් වෙලාවට කය පවා නොදෙනී යන ඉඩකඩ තියෙනවා. එතකොට කයට හිතට දෙකටම ලොකු සුඛයක් දැනෙන්න ගන්නවා. සැපයක් එන්න පටන් ගන්නවා. මේ දැන් අරමුණත් එක්ක ඉන්නේ එක අරමුණක් එක්ක. මේ මොහොතට එනකොට යෝගාවචරයා මුළු ලෝකයක් දුක් වලින් නිදහස්. ලෝකේ අරමුණු වෙලා නැහැ. එයා ඉන්න ආරණ්‍ය නම් ආරණ්‍ය ආරණ්‍ය කියන සංඥා ටිකත් එයාගේ මනසින් අයින් වෙලා ඒ දුක් ටිකත් අයින් වෙලා. එයාගේ කය කියන කයනොත් මේ හුස්ම විතරක් ඉතුරු වෙලා අනිත් මුළු කයම එයාගේ මනසින් අයින් වෙලා. කයක දුක් එයාගේ මනසේ නෑ දැන්. එතකොට මේ හුස්මත් එක கிඳා බැස්සාම එයාට ලොකු සැපයක් සුඛයක් දැනෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට එයාගේ මනස මේ අරමුණේ ඒකාග්‍ර වෙන්න ඒකෝදී වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඒකාග්‍රතාව කියන ධානාංගය. ඔන්න ඔය විදිහට මනස වැඩ කරනකොට මේ අරමුණේ තියෙන ධාතු ස්වરૂප ධාතු ලක්ෂණ තමයි යෝගාවචරයට දැනෙන්න පටන් ගන්නෙ. එතකොට දැන් මේ හුස්ම කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවනේ. වායෝ ධාතුවට අයිති එකක්. අපි එතනින් තමයි මේකට බැසගන්නේ. ඉතින් වායෝ ධාතුවෙන් මේකට බැසගනිද්දි මේ විදිහට අරමුණත් එක්ක ඒකාග්‍ර වෙනකොට යෝගාවචරයට ටික ටික තේරෙනවා මේකේ වායෝ ධාතු ගති විතරක් නෙමෙයි පඨවි ආදී අනික් ධාතුන් වල ස්වභාවය වෙනුත් මේකේ තියෙනවා කියලා යෝගාවචරයට දැනෙන්න ගන්නවා. ඉතින් මේ ධාතුන් වල ස්වභාව ගුණ යෝගාවචරයට දැනෙන්න ගනිද්දී මේ ස්වභාව අධදක ගණ යද්දී යෝගාවචරයට දැනෙනවා මේ එක එක ධාතු ගුණවලට එක එක වෙලාවකට අපේ හිතේ මනාපයක් ඇති වෙනවා සමහර වෙලාවට අමනාපයක් ඇති වෙනවා. දැන් පටවි ධාතුව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ හයක් තියෙනවා. ඒ ගැන මම කලින් වීඩියෝස් වල කියලා ඇති. ආපෝ තේජෝ වායෝ කියන ධාතු හඳුනා ගන්න දෙක දෙක ගානේ ලක්ෂණ තියෙනවා. අපි නිකමට ගනිමු මේ තේජෝ ධාතුව. දැන් අපිට තේජෝ ධාතුව කිව්වහම මනසට යන්නේ ඌෂ්ණයක්, රස්ණයක්. හැබැයි තේජෝ ධාතුව හඳුනා ගන්න ඊළඟ ලක්ෂණය තමයි ඌෂ්ණයට විරුද්ධ ගතිය. කියන්නේ සීතල ගතිය. මේ එකිනෙකට විරුද්ධ ගති තමයි මේ ධාතුවක තියෙන්නේ. ධාතු හතරෙම එහෙමයි. එතකොට අපේ හිත වර එක තේජෝ ධාතුවට මනාපයක් ඇති වෙනවා වර එක සීත සමා වෙන තේජෝ ධාතුවේ උෂ්ණ ගතියට මනාපයක් ඇති වෙනවා වර එක සීතල ගතියට මනාපයක් ඇති වෙනවා. මේ මනාපය ඇති වෙච්ච එකට ඊළඟ මොහොතේ අමනාපයක් ඇති වෙනවා. ওই විදිහට මේ හිතේ හටගන්න මේ දෙබිඩි ස්වરૂපය යෝගාවචරයාට දකින්න පුළුවන් වෙනවා. අරමුණේ මේ දේවල් දකිමින් අරමුණේ নিমগ্ন වෙනකොට යෝගාවචරයට තේරෙනවා මේ අරමුණක් කියලා කියන්නේ මේ විදිහට වේගෙන් වෙනස් වෙන ගති තියෙන්නේ. හුස්මේ පවා වර එක රස්නේ, වර එක සීතලයි, වර එක තද ගති පෙන්නනවා, වර එක වායෝ ගති පෙන්නනවා, වර එක ආපෝ ගති පෙන්නනවා. වරින් වර වෙනස් වෙවි යන ධාතු ස්වરૂපයක් තියෙන්නේ වේගෙන් මේ වෙනස් වෙන ගති තියෙන දෙයක් තමයි මේ මේක මේ හුස්ම කියන්නේ. හැම රූපයක් විතරයි. හුස්ම කියන්නේ මේ වේගෙන් වෙනස් වෙන ධාතු ගති තියෙන රූපයක් විතරයි කියන එක යෝගාවචරයට දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙනස්කම් දැක ගතිය ඒ වෙනස්කම් දැක ගන්න මනසේ ස්වභාවයක් තියෙනවා. ඒ වෙනස්කම් හඳුනා ගන්න මනසේ ගතියක් තියෙන එක තමයි නාම කොටස. මේ විදිහට මේ විදිහට තමයි යෝගාවචරයාට මේ පළවෙනි වතාවට නාම රූප දෙක වෙන් කරලා දැක ගන්න පුළුවන් අවස්ථාව මුලින්ම හටගන්නේ ඔන්න ඔතනදී. මුලින්ම නාම රූප දෙක වෙන් කර හඳුනගන්නේ ඔතනදී. අපි මේ රූපයෙන් තමයි බැහැගත්තේ. රූපේ ඉස්සරහින් තියාගෙන බැහැගත්තේ. ඒ රූපයත් එක්ක ටික ටික මනස කිමිදෙන්න පටන් ගන්නකොට තමයි නාම කොටස යෝගාචරයට වැටෙන්නේ. මේ දෙක වෙන් කරලා දැක ගන්න ප්‍රථම පියවර එන්නේ මෙන්න මෙතනදී. ඉතින් යෝගාචරයේකට මුලින්ම උපදෙස් දෙන්නේ මේ අරමුණක් ඉස්සරහෙන් තියාගෙන මේකේ සටහන් හා ආකාර දැක ගන්න. ඒ තමයි අපි මුලින් ඉඳලා කියාගෙන ආවේ ආස්වාස ප්‍රස්වාසය අඳුන ගන්නවා. ඒකේ ස්වභාව දැනෙන්නේ මොනවද කියලා මේකේ සටහන් හා ආකාර දැක ගන්න අදහසින් තමයි අපි මේ පරයන්කයකට බැහැගන්නේ. භාවනාවට බැහැගන්නේ. එතකොට මේ සටහන් හා ආකාර අපි මුලින්ම හඳුන ගනිද්දී ඒවට නැවත නැවත මනසින් ලං වෙවි බලනකොට ඒවා වේගෙන් වෙනස් වෙන ස්වභාව කියලා යෝගාවචරයට දැනෙන්න ගන්නවා. ඒවා කොච්චර වේගවත්ද කියලා කියනවා නම් ඒ සටහන් හා ආකාර හඳුන ගන්න බැරි තත්වයක් එනවා. ඒවා වෙන් කරලා හඳුන ගන්න බෑ. මේක වෙන්නේ අරමුණට ගොඩාක් මනසින් කිට්ටු වෙලා ලං වෙලා බලද්දී. මේ සටහන් හා ආකාර වෙන් කරලා හඳුන ගන්න බැරි වෙලා යනවා. ඔන්න ඔය මට්ටමේදී නිකන් සටහන් හා ආකාර වෙන් කරලා හඳුනා ගන්න බැරි වුණාට මනසේ ඒකාග්‍ර බවක් තියෙනවා කියලා යෝගාවචරයට තේරෙනවා හිත පිට ගිහිලා නැහැ කියලා තේරෙනවා ඔන්න ඔය මට්ටමේ තමයි අපි විපස්සනා සමාධිය කියලා කියන්නේ. හැබැයි මේක ධානා මට්ටමක් නෙමෙයි අර සමත කොටසේ කිව්වා වගේ පැය ගණන් එක අරමුණක கிඳා බහැලා ඉන්න සමත ධානා මට්ටමක් නෙමෙයි. ධාන ධාන සමාධියක් නෙමෙයි මේක. මේක විපස්සනා සමාධියක්. මේක නැතුව විපස්සනා කරන්න බෑ. ඉතින් අපේ ගොඩක් අය විපස්සනා කරනවා කියලා සමතයත් එක්ක හැප්පුණාට ඇත්තටම ලෝකෙ කිසිම භාවනාවක් යම් කිසි හෝ ඒකාග්‍ර මනසක් නැතුව සමාධි මනසක් නැතුව කරන්න බෑ. ඒ නිසා තමයි ශුෂ්ක විදර්ශනා භාවනාවක් කළා වුණත් මනසේ යම්කිසි ඒකාග්‍ර බවක් ඕනේ සමත බවක් ඕනේ සමාධි මට්ටමක් ඕනේ ඒක අර සමතේ තියනවා වගේ ධාන ධාන මට්ටම් දක්වාගේ සමාධියක් නෙමෙයි මේ වගේ උපචාර සමාධි මට්ටමක් බණ පොතේ වචනෙන් කියනනම් ඕකට කියන්නේ උපචාර සමාධි මට්ටමක් අර්පණා සමාධි කියන්නේ ධාන සමාධි මට්ටමක් නෙමෙයි මෙහෙම යම්කිසි සමාධියක් ඕනේ මේ සමතේදී වෙන්නේ අපි අරමුණේ ගිලෙනවා. ඒකේ කිඳා බහිනවා. විපස්සනා සමාධියේදී වෙන්නේ අරමුණේ ගිලෙන්නේ නැහැ, කිඳා බහින්නේ නැහැ. අරමුණේ යථා ස්වභාවය දකිනවා. අරමුණේ ඇත්ත පේන්න පටන් ගන්නවා විපස්සනා සමාධියේදී. සමත සමාධියේදී අපි අරමුණේ ගිලිලා කිමිදිලා මේ දිට්ඨ ධම්ම සුඛයක්. ඒ මොහොතේ සැපයක් අත්විඳිනවා විතරයි අරමුණේ යථාර්ථය පේන්නේ නැහැ. ඉතින් මේ විපස්සනා සමාධියේදී මේ අර ධානා සමාධියක් නැති නිසා මේ විපස්සනා සමාධියට නමක් කියනවා ෂණික සමාධිය කියලා. අරමුණේ යථා ස්වභාවය පෙන්වන සමාධිය. ඉතින් මේ මට්ටමට එනකොට යෝගාවචරයාට මේ නාම රූප දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මානසිකත්වය ලදරු අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. මේ මට්ටමින් එහාට මේ මට්ටමේ තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන එක හට ගන්න පටන් ගන්නෙ. මේ ලදරු අවස්ථාව මේ විපස්සනා ඥාන පැත්තෙන් බැලුවොත් එහෙම. ඉතින් සක්මනේදිත් මේ නාම රූප දෙක වෙන් වෙලා දකින්න පුළුවන්කම එනවා යෝගාවචරයට අත නෑර භාවනා කරනවා නම්. සමහර විට එදිනදා ජීවිතේ වැඩ කරද්දී උනත් මේක පෙනෙන්න පටන් ගන්න පුළුවන්, දැනෙන්න පටන් ගන්න පුළුවන්. එතකොට මේ தত্ত্বය එක්ක යෝගාවචරයා දිගටම ඉස්සරහට යනකොට මේ යෝගාවචරයට මේ නාම රූප දෙක පිටලා තියෙන තැන පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නාම රූප දෙක හටගන්න හේතු වෙන්නේ මොකක්ද කියන එක පේන්න පටන් ගන්නවා යෝගාවචරයට. ඒ හිතට එන ඕනම දෙයක වේදනා, ශබ්ද, සිතුවිලි මේ හැම එකකම හේතු සහිතව මේ අරමුණ හටගත් විදිය, අරමුණේ හටගන්න හේතු ටික හේතු සහිතව හටගත්තු අරමුණක් බව යෝගාවචරයාට පේන්න පටන් ගන්නවා. මේ මට්ටමේදී අරමුණේ සටහන් හා ආකාර බලන එක නිකම්ම හැලෙන්න පටන් ගන්නවා. ඒක හැලෙන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයා කලබල වෙන එක තමයි වෙන්නේ. එයා ආයෙත් මුලට ගිහිල්ලා මේකේ අස්තර විස්තර මේකේ දැනෙන්නේ මොනවද කියලා බලන්න යනවා. මේ විදිහට මේ හේතුව පේන්න පටන් ගන්නේ යෝගාවචරයාට අරමුණ මේම හොඳට තොරතුරු සහිතව පේන්න ගත්තාම ගුරුවරයා උපදෙස් දෙනවා. නැත්තම් සමහර විට ස්වභාවිකම යෝගාවචරයට මේ අරමුණ ගෙවෙන හැටි පෙන්ලා අරමුණේ හට ගැනීම පේන්න පටන් ගන්නවා. එතකොට අරමුණේ මුල මැදාග දකින්න යනවා කියලා එකක් බණ පොතේ සඳහන් වෙන්නේ ඔන්න ඔය මට්ටමේ. එතකොට යෝගාවචරයට උපදෙස් ලැබෙනවා අරමුණේ මුල බලන්න කියලා. අරමුණේ මුල බලන්න කියලා කිව්වට යෝගාවචරයට අරමුණේ මුල පේන්නේ නැහැ අරමුණේ අග පේන්නේ නැතුව. අරමුණේ ගෙවී යාම බිඳී යාම දැකලම තමයි අරමුණේ මුල පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. මේ අරමුණේ මුල බලනවා කියන එක තමයි මේ හේතු. අරමුණ හට ගන්න හේතුව පේනවා කියන්නේ හේතුව පෙනෙන්න ගන්නවා මුලට මුලට මුලට මුලට හොඳ දැඩි අවධානයකින් සිහියකින් බලන් හිටියොත් අරමුණේ මුල්ම හටගැන්ම දකිනකොට මේකේ හේතුව පේන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ දැන් අරමුණේ හටගැන්ම බිඳීම මේ ටික පේන නිසා මේ අරමුණේ සටහන් හා ආකාර තම බලන එක හැලෙන්නේ අන්නේ නිසා. මොකද වේගෙන් බිඳි බිඳි යන හැටි ඒ බිඳි බිඳි යෑම නිසා දුක හට ගන්න හැටි ඇති වෙවි නැති වෙවි යන හැටි යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. එතකොට අරමුණ පේන්නේ නැහැ. අරමුණේ සටහන් හා ආකාර ලක්ෂණ පේන්නේ නැහැ. හැබැයි සිහිය තියෙනවා. මේ වෙලාවේදී මම කෝනේ යෝගාවචරයා බය වෙලා සැක වෙලා ආයෙත් යනවා අරමුණේ අරමුණ බලන්න අරමුණේ සටහන් හා ආකාර බලන්න. ඒවා පේන්නේ නැති නිසා. නමුත් ඒක නොකළ යුතු දෙයක්. එහෙම වුණොත් වෙන්නේ මේක හොද හොද මඩේ දානවා වගේ දෙයක්. මෙතනදී මේ සටහන් හා ආකාර බලන එක හැලෙනවා කියන එකේ තේරුම තමයි විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා කියන එක. අරමුණට නැවත නැවත හිත නැංවීම සහ අරමුණේ තොරතුරු බලන විතක්ක ਵਿਚාර කියන ධානාංග දෙක තමයි මේ හැලෙන්නේ. එතකොට මෙතනදී ඒ ඒ දෙක හැලුනට සතිය සමාධිය තියෙනවා. එතකොට අරමුණ නොපෙනුනාට ඒක ප්‍රශ්නයක් නෑ. ආපස්සට ගිහිල්ලා අපිට අවශ්‍යතාවයක් වුණොත් අරමුණ බලන්න පුළුවන්. හැබැයි එහෙම ඕනි නෑ. අපිට ආපස්සට ගින් අරමුණ බලන්න ඕනේ නෑ. නමුත් සති සමාධිය තියෙනවා. ඒකාග්‍ර මනසක් තියෙනවා. මේ තොරතුරු නොපෙනෙන යම්කිසි හිස් බවක මනස රැඳෙනවා. ඒ හිස් බවකට වෙලා ඉන්න පුළුවන්. මේක සමත පැත්තෙන් විතක්ක ਵਿਚාර දෙක හැලුණු දෙවෙනි ධානයේ විදිහට ගන්නවා. ඉතින් විපස්සනාවෙත් මේක දෙවෙනි ධානය තමයි විතක්ක ਵਿਚාර දෙක හැලිලා. හැබැයි අර ධාන සමාධියක් නෙමෙයි. විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකාගතා සහිත දෙවෙනි ධානයට ආවා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් මෙතනදී යෝගාවචරයට අරමුණ වේගයෙන් ඇති වෙන නැති වෙන එක පේන්න පටන් ගන්නවා. වේගයෙන් බිඳි බිඳි යන හැටි යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. මේ මට්ටමට එන්න කලින් නිකන් අපි පිට ඉඳලා අරමුණ දිහා බැලුවා වගේ පිට ඉඳලා මූල කර්මස්ථානය දිහා බැලුවා වගේ එකක් තමයි කලින්. දැන් මේ වෙලාවේදී අරමුණ ඇතුළට ගිහිල්ලා අරමුණ ඇතුළ ඉඳලා එළිය බලනවා පිට බලනවා වගේ වැඩක් තමයි මෙතනදී මනසේ හටගන්නේ. මේ වෙලාවට අපිට මූල කර්මස්ථානය සෑහෙන විවේකීව බලන්න පුළුවන්. ඒකේ අර සටහන් හා ආකාර එක එක සාමකාමී තත්වයක් විදිහට විතරයි යාට ඒක දැනෙන්න පටන් ගන්නෙ. ගොඩාක් වෙලාවට භාවනා යෝගින් මේ தত্ত্বවලදී මාර්ගඵල ප්‍රකාශ කරනවා. මං සෝවාන් වුණා කියයි මං සකදාගාමී වුණා කියයි මං අනාගාමී වුණා කියයි රහත් කියයි සැකයක් තියෙන්න පුළුවන් ඒ නිසා රහත් කියන්නේ ඉන් මෙහා මාර්ගඵල කියාගෙන ඉන්නවා. ඉතින් මේ ප්‍රීතිය මනසේ මේ වෙලාවේ හටගන්න දැන් විතක්ක ਵਿਚාරවල අර දරත ගතිය නෑ නැවත නැවත අරමුණට හිත අරන් ගිහලා අරමුණේ තොරතුරු බලන වෙහෙස නෑ ඒක වෙහෙසක් ඒ වෙහෙස නෑ ප්‍රීති සුඛ ඒකාගතා මේ ප්‍රීතිය කියන එක නිසා මනසේ ඇතිවෙන මේ සහනය නිසා තමයි යෝගාවචරය ගොඩාක් වෙලාවට මාර්ගඵල ප්‍රකාශ කරන්න පටන් ගන්නෙ හැබැයි තවම මේ මට්ටමේදී මාර්ගඵල ප්‍රකාශ කරාට තාම අපේ ලොකු සාංශය කියනවා විපස්සනාව පටන් ගත්තෙවත් නැහැ හරියට මේ මට්ටමට එද්දී. විපස්සනාවට නිකන් පාදම හදනවා වගේ වැඩක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ඒ වුණාට හදිස්සි වෙනවා මාර්ගඵල කියන්න. පාදම හදනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. බේස් එක හදනවා. ඉතින් අපේ ලොකු සාංශය සඳහන් කරනවා ලොකු සාංශය විතරක් නෙමේ විපස්සනා ගුරුවරු සඳහන් කරනවා මේ මට්ටමේදී විපස්සනා උපක්ඛිලේශ කියලා දෙයක් තියෙනවා. ඒවා 10ක් තියෙනවා. මෙන්න මේ විපස්සනා උපක්ඛිලේශ පහළ වෙන්න පටන් ගන්නවා. ඒවා දස ආකාරයි. මේ උපක්ඛිලේශ නිසා තමයි යෝගාවචරය රැවටෙන්නේ මේ මට්ටමේදී. මං මාර්ගඵල ලැබුවා, මට අධිගම ලැබුණා, මම රහත් වුණා කියලා රැවටෙන්නේ මේ උපක්ඛිලේශ නිසා. ඉතින් මෙච්චර අමාරුවෙන් මෙතනට ලේසියෙන් එන්න බෑ මෙච්චර අමාරුවෙන් මෙතෙන්ට ආවහම මේ ප්‍රීතිය ආදී මේ ධර්මතා නිසා අපි රැවටෙනවා අපිට මතක නැති වෙනවා මේ ප්‍රීති සුඛ ඒකාගතා කියන ධර්මතාවත් මාරපාක්ෂිකයි කියලා. හැබැයි ඒක තේරුම් ගන්න එක ලේසි නෑ. මොකද මේ වලේ හැම කෙනාම හැම යෝගාචරයම වැටෙනවා. හැම කෙනාම වැටෙනවා අන්නේ නිසා තමයි මේ වලක වැටුණා කියලා තේරුම් ගන්නවත් මේ මට්ටමේදී අඩු ගානේ අපිට ගුරුවරයෙක් ඕනි කියන්නේ නිසායි මං ඉන්නේ වලක කියලා තේරෙන්නේ සමහර විපස්සනා ගුරු ප්‍රකාශ කරනවා මේ මට්ටමේදී ගුරුවරයා කිව්වත් සමහර යෝගාචරයෝ බාරගන්නේ නැහැ තමන් ඉන්නේ වලක කියලා. නමුත් මේ මට්ටමට වැටිලා තමයි අද ගොඩාක් යෝගාචරයෝ ඉන්නේ. මේකෙන් ගොඩ ආපු අය සෑහෙන අඩුයි. මොකද මේකෙන් ගොඩ එන්න ලේසි නෑ. එච්චරටම මේකට වසඟ වෙනවා. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් ප්‍රීතිය අතහරින්න ඕනේ. ප්‍රීතිය අතහැරියොත් විතරයි ඒ යෝගාවචරයට ඊළඟ කොටසට යන්න පුළුවන් වෙන්නේ. මේ වලෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ප්‍රීතිය කියන්නේ මාර පාක්ෂික දෙයක් කියලා යෝගාවචරයට දැනෙන්න ඕනේ. ඉතින් සමත යෝගාවචරයා මේ ධාන මට්ටමේදී මේ ဒုတိ ය ධානයේ තියෙන සමත මට්ටමේදී මේ ධාන මට්ටමේදී සැප වැඩි හන්දා අහු වෙන දින ඉඩකට වැඩි. මොකද කාම ලෝකේ මෙහෙම සැපයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අහු වෙනවා විපස්සනා යෝගාවචරයා මේක නැවත නැවත නැවත නැවත අලුත් කරමින් යන්න ඕනේ. නැවත නැවත යා මේක උපයනවා. නැවත නැවත මේක ප්‍රගුණ නොකළොත් උපීවේ නැත්තම් අතහැරියොත් ආයෙත් මුලටම වැටෙනවා. මුල ඉඳලා ආයෝගාවචරයට යන්න පටන් ගන්නවා. යන්න සිද්ධ වෙන්න යන්න සිද්ධ වෙනවා. යන්න වෙනවා. සමත යෝගියා මේක අර දීර්ඝ කාලින පැයක් දෙකක් විතර මේක ඉන්නවනේ මේක බැහැගෙන. ඒ නිසා යා අහු වෙනවා මං ඉන්නේ හරි මාර්ගඵල ලබලා කියලා. විපස්සනා යෝගාවචරය පැය ගණන් ඉන්න එකක් නෙමෙයි. ෂණමාත්‍ර සමාධියකින් තමයි මේක උපයන්නේ. නමුත් එයාගේ සංසාර පින්ම අනුව මේක වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන් වුණොත් අහු වෙනවා. ඉතින් නැවත නැවත නැවත නැවත අලුත් කරමින් උපයගෙන යන්න ඕනේ. ඉතින් සම්මා සමාධි කතාවේ අද දේශනය මෙතනින් නතර කරනවා. මෙතනින් එහාට උපක්ලේශ ටික ගැන තමයි හෙමින් හෙමින් කතා කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ මාලාව ටිකක් දිග වෙයි. ඉවසීමෙන් අහන්න අපි කොහොමද මේ උපක්ඛිලේශයකට අහු වෙන්නේ මොකද හැම යෝගාවචරයම මේකට අහු වෙනවා ඒ නිසා අපි ඊළඟ වීඩියෝ එකේදී උපක්ඛිලේශ වලින් මුණ ගැහිමු තෙරුවන් සරණයි